විසාක මහත්මිය පිරුවන් සමයි ස්වාමීන් වහන්සේ පිරුවන් සමයි ඔව් මේ ගැන අර විශාක උපාසිකාවයි මේ අනේ පිටිසිටුතුමයි ඒ ඒ ඒ අය මේ ගොඩක් පින් කරලා තියෙන නිසා ඒ ඒ මම හිතන්නේ මම අහලා තියෙන මාත් අහලා තියෙනවා ඒගොල්ලන්ගේ ජීවිත මේ මේ අටකට වඩා මේ කියන හත ඒ කියන ප්‍රමාණයට වඩා යනවා කියලා ඒ අර ඒගොල්ලෝ එහෙම ගොඩක් පින් කරපු නිසා කියලාත් එහෙම එක කතාවක් මතකයි ඔබ වහන්සේ දැන් බඩට වැඩි ඒක පිනටත් වඩා එයාගේ ප්‍රාර්ථනාව. ඒ කියන්නේ අපි යම්කිසි චිත්ත අධිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් ඇති කරගත්තාම එතකොට ප්‍රාර්ථනාවට අනුව අපට යන ගමන් මඟ වෙනස් කරගැනීමේ හැකියාව. මොකද මේ හැම දෙයක්ම අපේ මනෝභාවයන් එක්කලානේ තීරණය වෙන්නේ. එතකොට ඒ තැනත්තා තවම කෙලෙස් සහිතයි. එතන සෝවාන් ඵලයටපත් වුනහම දැන් පරප්‍රත්‍ය රහිතව නිවන කෙරෙහි ඒකායන ගමන් මගක යන්නේ. එතකොට මේ නිවන් මගෙන් පරිබාහිර වෙන්නේ නැතිව ඒ ගමන් මග තුල ඒතනත්තාගේ හැසිරීම තමන්ගේ අදිෂ්ඨානයත් එක්ක ප්‍රාර්ථනාවත් එක්ක සිද්ධ වෙන්න පුළුවන්. වසන්න.